නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් ආකංකේයං චේ ගහපතයෝ උභෝ ජානිපතයෝ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභෝච අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා තේ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අභිසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සන්ති සාදු සද්ධාවන්ත පින්නතුනි අද සෝමා විජේසේකර මහත්මිය තමන්ගේ ආදරණීය දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන මෙබඳු පින්කමක් සිද්ධ කරන්නට අදහස් කළේ මිය පරලව යන්නට යෙදුන තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට මේ දරුවන්ගේ පියාණන් වහන්සේට විජේසේකර මහත්මාට පුණ්‍යානුමෝදනා කිරීමේ පරමාර්ථය පෙරදරි කරගෙන අද මේ ධර්ම දේශනාවට අපට ආරාධනා කරපු අවස්ථාවේ කෙබඳු ධර්ම දේශනාවක් කළොත් සුදුසුද කියලා අපි කතා බහ කරපු මොහොතේ ස්වාමින් වහන්ස ගිහි ජීවිතයක් මනවින් පවත්වා ගන්නට අඹු සැමියන් වශයෙන් සමගි සම්පන්නව ජීවත් වෙන්නට ගිහියෙක් වශයෙන් මෙලව පරලව ජීවිත અભිවෘද්ධියට පමුණවා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු ගොනු කරලා ධර්ම දේශනාවක් කළොත් හොඳයි කියලා සිහිපත් කරන්නට යෙදුනා. විශේෂයෙන් නකුල මාතා නකුල පිතා ඒ චරිතයන්හින් චරිතයන්ගෙන් ගිහි ජීවිත ගත කරන පින්නතුන්ට ගත හැකි ආදර්ශය එහිලා විශේෂයෙන් ඉස්මතු වුනොත් හොඳයි කියන කාරණය ඒ මෑණියන් සිහිපත් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්කවේ සුඛා මහණෙනි මේ සැප දෙකක් තියෙනවා. ගිහි සැපය සහ පැවිදි සැපය. පැවිද්දා निराமிස වශයෙන් ලෝකයෙන් එතර වෙන්නට ලෝකය අතහරින්නට දරන උත්සාහය තුල යම්කිසි निराமிස සැපයක් විඳිනවා. ගිහියා අඹු සැමියන් වශයෙන්, මව්පියන් දරුවන් වශයෙන්, ඥාතීන් වශයෙන් ඔවුනොවුන් බැඳී සෙනෙහසින් කටයුතු කරමින් මෙලව පරලව અભිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක වෙමින් විමුක්තිය සඳහා මේ මග මනවින් හඳුනාගෙන පැවැත්ම සහ නැවැත්ම කියන දෙපස පිළිබඳවම අවබෝධයක් ඇතිව යම්කිසි සාමිස සුවයක් විඳිමින් ඒ නැවැත්ම වෙත ගමන් කරනවා. ඒ තුල ගිහි පින්නතුන් විඳින්නා වූ සැපය තමයි සාමිස සැපය. ඒ කියන්නේ යමක් Tamanට තියනවා කියලා දැනගෙන ඒ තියෙන දෙයින් තෘෂ්ණාවෙන් මුසපත් වෙන්නේ නැතුව අගතිගාමී වෙන්නේ නැතුව ඒ වගේම ඒන් මනස විකෘති කරගන්නේ නැතුව ඒ කම් සැපය සමබරව විඳින අතරතුරේ ඒ තුලින් සාමිස සෝයක් විඳිමින් විමුක්තිය සඳහා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වේ. අද සමාජයේ බොහෝ වෙලාවට බලනකොට හුඟක් දෙනෙක් කියන කතාවක් තමයි අනේ හාමුදුරුවනේ අපි දන්නවා නම් අපි විවාහ වෙන්නෙත් නැහැ. පස්සේනේ දන්නේ මේකේ තියෙන අමාරුව, මේකේ තියෙන කරදරේ, ඉතින් කල්ැතුව දන්නවා නම් අපිත් ඔබ වහන්සේලා වගේ මහාන වෙනවා. මොකට විවාහ වුණාද දන්නේ පුදුම සසරේ කරපු මොකක් හරි කර්මයක් වෙන්නට ඇති මහා පීඩාවෙන් මේ ජීවිතේ ගෙවන්නේ ආදි වශයෙන් මේ ගිහි ජීවිතයේ පිළිබඳව බොහොම කලකිරීමෙන් කතා කරන අවස්ථා අපට ඕනෑ තරම් අහන්නට දකින්නට ලැබෙනවා. යම්කිසි කෙනෙක් Taman ලබා ඇති ජීවිතය පිළිබඳව කලකිරීමෙන් අප්‍රසාදයෙන් කටයුතු කරනවා නම් ඒ තනත්තාට ඒ ජීවිතය තුල ලැබිය යුතු සුවය ලබන්නට බැහැ පිළිතුරු. ගිහියෙක් ගිහි ජීවිතය පිළිබඳව අප්‍රසාද ජනකව කතා කරනවා නම් පැවිද්දා පැවිදි ජීවිතය තුල අප්‍රසාද ජනකව කතා කරනවා නම් ඒ පැවිද්දා පැවිද්ද තුල ලැබිය යුතු निराமிස සුවයෙන් විඳින්නේ නැහැ. ඒ ගිහියා ගිහි ජීවිතය තුල ලැබිය යුතු සාමිස සුවයෙන් විඳින්නේ නැහැ. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනවින් මග නොමග හඳුනාගෙන යා හැකිනම් Taman තෝරාගත්තු ජීවිතය තුල Tamanට යම්කිසි සුවයක් විඳින්නට පුළුවන්. පැවිද්දා निराமிස සුවය විඳින්නාseම ගිහියාටත් ගිහි ජීවිතයේ තුල විඳිය හැකි සුවයක් තියෙනවා. ඒ සුවේ විඳින්නට නම් ගිහි ජීවිතයේ කුමක්ද බිරිඳ කවුද සැමියා කවුද දරුවන් කවුද මව්පියන් කවුද කියන මේ චරිත පිළිබඳව මනවින් හඳුනාගෙන තමන්ට හිමි භූමිකාවෙහි ගති ලක්ෂණ තෝරා බේරාගෙන කටයුතු කරන්නට පුළුවන් නම් ගිහි ජීවිතය ඊතා සැනසෙල්ලෙන් තෘප්තිමත්ව ප්‍රීතිමත්ව ගිහි සුවේ විඳින්නට පුළුවන්කම තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවන් අතර බොහෝමයක් ධර්ම දේශනාවන් ගිහි ජීවිතයේ සුවපත් කරගන්නට දෙසූ දහම් කරුණු තියෙනවා. ඒ වගේම මේ ශාසන ඉතිහාසය දිහා බලනකොට ගිහි ජීවිතයේ තුල ඉඳගෙන සෝවාන් වෙච්ච අය, සකෘදාගාමි වෙච්ච අය, අනාගාමි වුණු අය, අරහත්ත්වයට පැමුණුණු අය මේ ශාසනයේ බොහෝ සඳහන් වෙනවා. ඒ වගේම ගිහි ජීවිතයේ තුල ඉඳිමින් ධාන ලබාපු අය, අභිඥා ලබාපු අය පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම සවැත් නුවර කෝටි 7ක පමණ මහා ජනකායෙන් කෝටි 5ක්ම මාර්ගඵලලාභයෙන් සිටිය බව සඳහන් වෙනවා. එනම් මේ හැම දිනාම ගිහි ජීවිතයක් ගත කරමින් ඒ උත්තරීතර අර්ථය සාක්ෂාත් කරන්නට කටයුතු කරලා තියෙනවා. මේන් අදහස් කරන්නේ ගිහිව ඉන්න එක හොඳයි මහාන වෙන්නට එපා කියන එකක් නෙමෙයි. Tamanට පැවිදි වෙන්නට පුළුවන් නම් පැවිදි වෙන එක හොඳයි. පැවිදි වෙන්නට අවකාශයක් නැත්නම් ගිහිව හිටියාය කියලා ඒ වරදක් නොවේ. හැබැයි අවශ්‍ය වෙන්නේ ගිහිව හිටියත් පැවිදිව හිටියත් Taman ගත කරන ජීවිතය පිළිබඳව තෘප්තිමත්ව සැනසීමෙන් සමබරව ඒ ජීවිතය අවබෝධ කරගෙන විමුක්තිය සඳහා මඟ සලසා ගන්නේ කොහොමද කියන අවබෝධයෙන් ක්‍රියාත්මක කිරීමයි. පැවිද්දාට දෙසූ ප්‍රතිපදාව පැවිදි ප්‍රතිපදාවයි ගිහියාට දෙසූ ප්‍රතිපදාව ගිහි ප්‍රතිපදාවයි යමෙක් ගිහි ජීවිතේ ගත කරමින් පැවිදි ජීවිතේ ප්‍රතිපදාව ගැන හූල්ලනවා නම් ඒ ගිහියා මෙලොවින් පරලොවින් පිරිහෙනවා පමණයි ගිහි බව සාර්ථක කරගන්නෙත් නෑ පැවිදි සුවයක් විඳින්නටත් එතන අවකාශයක් නෑ යම් පැවිද්දෙක් පැවිදි ජීවිතයටපත් වෙලා ඒ පැවිදි ප්‍රතිපදාව හඳුනා නොගෙන ගිහි බව පිළිබඳව හූල්ලනවා නම් ඒ පැවිද්දා පැවිදි සුවේ ලබන්නෙත් නැහැ. ගිහි සුවේ විඳින්නට එතන ඉඩක් නැති නිසා එතනිනුත් පිරිහෙනවා. දෙයාකාර සැපයෙන්ම පිරිහෙනවා. මෙලොවින් පරලොවින් පිරිහෙනවා. එනිසාද සමාජය තුල බොහෝ වෙලාවට අපට දකින්නට තියෙන්නේ ගිහියාට ගිහි ප්‍රතිපදාව මැනවින් හඳුනාගෙන ඒ තුල තෘප්තිමත්ව ජීවත් වෙන්නට බොහෝ දෙනා හඳුනාගෙන නැහැ සමබර වෙන්නට හඳුනාගෙන නැහැ පැවිද්දා පැවිදි ජීවිතයේ තුල සමබරව ජීවත් වෙන්නට හඳුනාගෙන නැහැ එසේ හඳුනා නොගත්තොත් දෙපාර්ශ්වයේම ජීවිත අසාර්ථක වෙනවා ඒ නිසා මම ඊටාම සතුටු වුණා මේ සෝමා විජේසේකර මෑණියන් අපට කරපු ඉල්ලීම පිළිබඳව ගිහි ජීවිතය සාර්ථකව ගත කරන්නට අඹුසැමියන් වශයෙන් සෙනෙහසින් ආදරයෙන් තෘප්තිමත්ව ජීවත් වෙන්නට ඒ නකුල මාතා නකුල පිතා චරිතය මුල් කොටගෙන ධර්ම දේශනාවක් කළොත් හොඳයි කියලා ඒ මෑණියන් අපට යෝජනා කළේ. එයින්ම මම තේරුම් ගත්තා මම කල්පනා කළා ඒ මෑණියන් මේ මිය පරලෝකීය Tamanගේ ස්වාමි පුරුෂයා සමග බොහොම සෙනෙහසින් ලෙන්ගත්ව ප්‍රේමනාපව තෘප්තිමත් ජීවිතයක් එතුමියට ගත කරන්නට පුළුවන් වෙන්නට ඇති ඒ නිසාම තමයි එහි වටිනාකම ඇය මනවින් හඳුනාගත්තේ ඒ ආදර්ශය ඒ වටිනාකම අන්‍ය සමාජයේ හැදෙන වැඩෙන දූපුතුන්ටත් දායාද කරන්නට පුළුවන් නම් ඒ අය Taman ගත කරන ජීවිතය පිළිබඳව සෑහීමටපත්ව තෘප්තිමත්ව ගත කරන්නට උනන්දු වෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහියෙක් හැටියට හෝ පැවිද්දෙක් හැටියට අපට පුහුණු කරන්නට අනුමත කරපු මේ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාවයි කියලා හඳුන්වනවා. ගිහියාටත් පැවිද්දාටත් මැදුම් පිළිවෙතකුයි දේශනා කළේ. ඒ මධ්‍යම ප්‍රතිපදාවයි කියලා කියන්නේ උස් පහත් වෙන විකෘති වෙන අතෘප්තිකර ජීවිතයක් නොවේ පින්නතුනි. ඒ මධ්‍යම ප්‍රතිපදාව තුළ සැනසීම, සැහැල්ලුව, සුවය, ප්‍රීතිය, ආස්වාදය පවතිනවා. හැබැයි ඒ තුලින් සැනසීමටපත් වෙන අතරතුරේ මේ ජීවිතයේ තියෙන નિસරු බව, ඒ වගේම ආදීනවේ ඒ වගේම අර්ථ ශූන්‍ය භාවයත් නුවණින් දකින්නට ඒ අය උත්සාහවත් වෙනවා. එහෙම නුවණින් දැක්කාය කියලා ජීවිතය ගැන අනේ මේ කුමට මේ ජීවිතේ ලැබුවාද කියලා එපා වෙලා කටයුතු කරනවා නම් ඒතනත්තා ජීවිතේ නිවැරදිව වටහාගත්තු කෙනෙක් කියන්නට බෑ. තථාගතයන් වහන්සේගේ මේ ධහමේ තියෙන ආශ්චර්ය තමයි පින්නතුනේ අපි දන්නවානේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි සෑම සංස්කාරයක්ම දුකයි සෑම සංස්කාරයක්ම අනාත්මයි කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපෝයි මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි කියලා හිතනකොට කොහොමද සතුටින් ජීවත් වෙන්නේ කියලා මේ ධහමේ තියෙන සුවිශේෂ ආශ්චර්යය තමයි පින්නතුනේ මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියා දකින්න දකින්න සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් මේ සංස්කාරයන් දුකයි කියා දකින්න දකින්න සැහැල්ලුවෙන් සැනසීමෙන් තෘප්තිමත්ව සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. මේ සංස්කාර ධර්මයන් අනාත්මයි අපේ ඕනෑකමට පාලනය කරන්නට බෑ අපට ඕන හැටියට හසුරුවන්න බෑ කියලා හරියට දකින්න දකින්න පුදුමාකාර සැහැල්ලුවකින් සැනසීමකින් තෘප්තිමත්ව ජීවත් වෙන්නට පුළුවන් යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ Taman ගත කරන ජීවිතය පිළිබඳව බොහෝම කලකිරීමෙන් උකටලීව එපා වෙලා දුම්නසින් පවතිනවා නම් ඒ තනත්තා අනිත්‍ය හඳුනාගත්තු කෙනෙක් නොවේ ඒ තනත්තා දුක හඳුනාගත්තු කෙනෙක් නොවේ ඒ තනත්තා අනාත්මය හඳුනාගත්තු කෙනෙක් නෙමේ කවුරු හරි කියනවාට වෙනුව මේ ජීවිතේ පළක් නැහැ කියලා එක්තරා ආකාරයෙන් අගතිගාමීව හිතන්නට පුරුදු වෙලා මනස අවුලටපත් කරගත්තු කෙනෙක් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙසූ මග ගිහියෙක් හැටියටත් පුහුණු කරන්නට පුළුවන් පැවිද්දෙක් හැටියටත් පුහුණු කරන්න පුළුවන් ස්ත්‍රියක් හැටියටත් පුහුණු කරන්න පුළුවන් පුරුෂයෙක් හැටියටත් පුහුණු කරන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ Taman කවුද Taman ගත කරන ජීවන චර්යාව කුමක්ද Tamanට හිමි ප්‍රතිපදාව කුමක්ද මගේ ශක්තිය කොපමණද දුබලතාවයන් මොනවාද කියලා තමන් පිළිබඳව මනා අවබෝධයකින් ක්‍රියාත්මක වීම පමණයි. තමන්ට තමන් ගැන අවබෝධයක් නැතිනම් ලෝකය ගැන අවබෝධ කරන්නට ගියා කියලා තේරුමක් නැහැ පිනතුනේ. තමන් ගැන අවබෝධ කිරීම තුලින්මයි පුද්ගලයා ලෝකය ගැන අවබෝධ කරන්නේ. තථාගතයන් වහන්සේ ਸਰවඥ භාවයට පත් වෙන්නට මූලික වශයෙන් උපකාර කරගත්තේ තමන් අවබෝධ කිරීම. පසේ බුදුවරේ රහතන් වහන්සේ නමක් මේ සසර දුකින් එතර වෙන්නේ Taman අවබෝධ කරගෙන. ඒ නිසා ජීවිතයක් තෘප්තිමත්ව පවත්වන්නට Taman පිළිබඳවත් Taman ගත කරන ජීවිතය පිළිබඳවත් Tamanගේ ප්‍රතිපදාව පිළිබඳවත් මනවින් තෝරා ගැනීම අවශ්‍යයි. හුඟක් වෙලාවට සමාජයේ තියෙන්නේ Taman ගැන හොයනවා වෙනුවට තමන්ගේ භූමිකාව හඳුනා ගන්නව වෙනුවට තමන්ගේ ප්‍රතිපදාව තේරුම් ගන්නව වෙනුවට අනෙකාගේ දේවල් සොයන්නට යාම තමයි මේ සමාජයේ වැඩි හරියක් තියෙන්නේ. නිවන් මගෙහිත් අපි ඔය දුබලතාවයම මේ සමාජය තුල දකිනවා. ගිහියා ගිහි ප්‍රතිපදාව තුල නිවන් දකින හැටි හොයනවා වෙනුවට පැවිද්දාගේ පැවිදි ප්‍රතිපදාවේ උස්මිටිකම් හොයන්නට තමයි උත්සාහ කරන්නේ. ගිහියා ගිහි ජීවිතය සාර්ථක කරගන්න හැටි හොයනවා වෙනුවට පැවිද්දා පැවිදි ජීවිතේ හරියට ගත කරනවද නැද්ද කියලා තමයි හොයන්නේ. පැවිද්දා පැවිදි ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්නවා වෙනුවට Taman ගැන අවබෝධ කරගන්නවා වෙනුවට ගිහියාගේ උස්මිටිකන් හොයන්නට තමයි උත්සාහ කරන්නේ. පැවිද්දා ගිහියා ගැනත් දැනගන්න ඕනේ. ගිහියා පැවිද්දා ගැනත් දැනගන්න ඕනේ. ඒ වරදක් නොවේ. හැබැයි Taman ගැන වටහා ගන්නා පමණටයි අපට අනුන් පිළිබඳව වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි බොහොම සතුටු වෙනවා යම් කෙනෙක් මේ සමාජයේ ගිහි ජීවිතයක් ගත කරමින් ඒ ගිහි බව කියන්නේ කුමක්ද? ගිහි සාමීචි ප්‍රතිපදාව කුමක්ද ඒ තුල ලැබිය හැකි අර්ථය කොතෙක්ද කියලා මනා අවබෝධයෙන් අවදියෙන් කටයුතු කරන්නට යොමු වෙනවා නම් මේ ගිහි සමාජය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යොමු වුණු සාමීච ප්‍රතිපත්තියට යොමු වුණු වාසනාවන්ත සමාජයක් බවට පමුණුවන්නට හැම කෙනෙක් තුලම ශක්තිය තියෙනවා. ඒ නිසා මේ මෑණියන්ගේ ඇරයුම විශේෂයෙන්ම ගිහි ජීවිත ගත කරන සියලු දෙනාට ඒ තම තමන්ගේ ජීවිත හොඳින් පවත්වා ගන්නට වටිනා ආදර්ශයක් වටිනා මාර්ගෝපදේශකයක් කියලයි අපි අදහස් කරන්නේ. ඒ නිසා ඒ මෑණියන්ගේ ඉල්ලීම පරිදි හැම දිනාටම මෙලොව පරලොව અભිවෘද්ධිය පිණිස හේතු වෙන තථාගතයන් වහන්සේ විසින් ගිහි සාමීචි ප්‍රතිපදාව පිළිබඳව මනවින් දේශනා කරපු සූත්‍ර ධර්මයක් මුල් කරගෙනයි අද ධර්ම දේශනාව පවත්වන්නට අපි අදහස් කළේ. අපි අද දේශනාවට මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කියන්නේ කරුණු හතර බැගින් සඳහන් කරලා තියෙන කොටසෙහි නකුල සමජීවී සූත්‍රය කියලා සූත්‍රයක් දැක්වෙනවා. මේ නකුල සමජීවී සූත්‍රයේහි එන සූත්‍ර පාඨයක් තමයි අපි අද මාතෘකාව හැටියට යොදාගත්තේ අද මේ ධර්ම කාරණා ටික පැහැදිලි කරන්නට. නකුල සමජීවී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නකුල මාතා නකුල පිතා කියන ගෘහපතීන් දෙදෙනාට. අඹුසැමියන් වශයෙන් ඊටාම ආදර්ශවත් ජීවිතයක් ගත කරපු බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට ප්‍රශංසාවට ගෞරව නාම සම්මුතියට යොමු වුණු ගෞරව නාම සම්මුති ලබාපු දම්පතීන් දෙදෙනෙක් තමයි නකුල මාතා නකුල පිතා කියලා හඳුන්වන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ භගුරට සුන්සුමාරගිර කියන නගරය ආසන්නයේහි භේසකලා වනයේහි ගුණ බවුන් වඩමින් ඒ ප්‍රදේශයේ මහ ජනතාවට ධර්මය දේශනා කරමින් කටයුතු කරන අතරතුරේ මේ නකුල මාතා නකුල පිතා දෙදෙනා ජීවත් වෙන නිවසට උදෑසන පිණුසිඟා වැඩම කළා. බුදුරජාණන් වහන්සේට පෙර ගමන් ගිහිල්ලා උන්වහන්සේව පිළි අරගෙන පාදවන්නට පැන් තබලා අසුන් පනවලා තථාගතයන් වහන්සේ වැඩ හිටියාට පස්සේ ටික වේලාවක් සතුටු සාමීචී කතා කරන්නට මේ අය ළඟින් වාඩි වුණා. වාඩි වෙලා අර නකුල පීත්‍රු ඒ කියන්නේ මේ නිවසේහි ගෘහපතියා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මම මේ නකුල මාතාව කියන්නේ මගේ මේ ඇඹෙනිය මගේ මේ බිරිඳ මගේ නිවසට කැඳාගෙන ආපු දවසේ ඉඳලා ස්වාමීනි මේ වනතෙක්ම මට ඇය පිළිබඳව අප්‍රසාදයක් ඇති වෙලා නැහැ. මට ඇය පිළිබඳව අකමැත්තක් ඇති වෙලා නැහැ. මට ඇය පිළිබඳව නොමනාපයක් ඇති වෙලා නැහැ. ස්වාමීනි එදා මම මුලින්ම දුටු දවසේ මේ නිවසට කැඳවාගෙන ආපු දවසේ ඇය කෙරෙහි යම් බඳු සෙනෙහසක් ආදරයක් මිත්‍රත්වයක් ගෞරවයක් මගේ මනසේ ගොඩ නැගුණා නම් ස්වාමීනි මෙතෙක් කාලයක් අපු මේ අඹසැමි ජීවිතය ගත කරලා අදටත් ඒ සෙනෙහස ආදරය ගෞරවය හිතවත්කම මෙත්සිත නොවෙනස්ව පවතිනවා ස්වාමීනි මම කැමති මතු භවයේදීත් මෑයම මගේ බිරිඳ හැටියට ලබන්නට. අපි මතු භවයේදීත් එක් වෙන්නට කැමති. කාටද මේ කියන්නේ? බුදුහාමුදුරුවන්ට. බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව දුරු කරන්නට, බන්ධනේ ලෙහා දමන්නට, ලෝකයෙන් එතර වෙන්නට, කාමය අතහරින්නට දෙසූ තථාගතයන් වහන්සේට තමයි මේ නකුල පීතෘ කියන්නේ ස්වාමීනි අපි දෙදෙනා අතර මෙබඳු බැඳීමක් තියෙනවා මෙබඳු සෙනෙහසක් තියෙනවා මෙබඳු ආදරයක් තියෙනවා මෙබඳු එකඟතාවයක් තියෙනවා ස්වාමීනි අපි කැමති මතු භවයේ නිවන් දකින්නතේ අපි එකට හමු වෙන්නට මේ ප්‍රකාශනය කරපු මොහොතේ නකුල මාතාව ඒ කියන්නේ අර භාර්යාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මම බිරිඳක් හැටියට මේ නිවසට කැඳාගෙන ආවේ යම් දිනකද මට මේ නකුල පීත්‍රු මගේ මේ ස්වාමි පුරුෂයා මුණ ගැහුනේ යම් දිනකද ස්වාමීනි එදා පටන් අද දක්වා මගේ මනසෙහි එතුමා පිළිබඳව සෙනෙහස ආදරය මිත්‍රත්වය ගෞරවය නොනැසී පවතිනවා ස්වාමීනි අපි කැමති ඊළඟ ආත්මෙදිත් අපි ඔවුනොවුන් අඹු සැමියන් හැටියට මුණ ගැහෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දම්පතීන් යම් කෙනෙක් ඒ ආකාරයෙන් ඔවුනොවුන්ට ප්‍රිය වෙනවද ඔවුනොවුන්ට සෙනෙහවන්තව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් කටයුතු කරනවද ඔවුන්ට මෙලවත් පරලවත් එකට එකතු වෙලා කටයුතු කරන්නට කැමතිනම් ඒ සඳහා සුදුසු ධර්ම පරයායක් තියෙනවා ඒ සඳහා ක්‍රමයක් තියෙනවා කුමක්ද ඒ ක්‍රමය බුදුරජාණන් වහන්සේ දක්වනවා යම්කිසි දම්පතීන් දෙදෙනෙක් යම්කිසි අඹ සැමියන් දෙදෙනෙක් මෙලව පරලව ඔවුනොවුන් දකින්නට කැමතිනම් ඔවුනොවුන් මුණගැහෙන්නට කැමතිනම් ඔවුනොවුන් එකට ජීවත් වෙන්නට කැමතිනම් ඒ අය කුමක්ද කළ යුත්තේ දෙදෙනාම සම සද්ධාවෙන් යුක්ත වෙන්නට ඕනේ සම සීලයෙන් යුක්ත වෙන්නට ඕනේ සම ත්‍යාගයෙන් යුක්ත වෙන්නට ඕනේ සම ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ සද්ධාවෙන් සීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ඔවුනොවුන් සම වුණොත් ඒ දම්පතීන්ට මෙලවත් ඔවුනොවුන් ප්‍රියමනාපව දකිමින් මිය යනතෙක් සතුටින් ජීවත් වෙන්න වෙන්නට පුළුවන් පරලොවත් ඔවුනොවුන් දකිමින් අඹ සැමියන් හැටියට සතුටින් ජීවත් වෙන්නට පුළුවන් ඔවුනොවුන් හඳුනාගෙන සමබරව ගුණනුවණ වඩලා සසර දුකින් එතර වෙන තෙක්ම ඔවුන්ට සසරේ ප්‍රියමනාපව ඇසුරු කරන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ප්‍රකාශනය නිසාම බුදුරජාණන් වහන්සේ ඔවුන් දෙදෙනා හඳුන්වනවා විශේෂ ගෞරව නාමයකින් ඒ කුමක්ද පරම විශ්වාසිකා මේ ගිහි සමාජයේ පරම විශ්වාසයෙන් ජීවත් වෙන අඹසැමියන් සිටිනන් ඔවුන් අතර මේ නකුල මාතා නකුල පිතා අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට මේ දම්පතීන්ට අවවාද කරලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කරලා භික්ෂූන් වහන්සේලා රැස් කරලා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි යම් බිරිඳක් යම් සැමියෙක් මෙලවත් වුණොන්ට දකිමින් ප්‍රියමනාපව ජීවත් වෙන්නට කැමතිනම් පරලොවත් ඔවුනොවුන් හමු වෙන්නට කැමතිනම් මහණෙනි ඒ දෙදෙනා විසින් සම සද්ධාවෙන් සම සීලයෙන් සම ත්‍යාගයෙන් සම ප්‍රඥාවෙන් වැඩෙන්නට සුදුසුයි යමෙක් එසේ වැඩෙනවා නම් මෙලවත් පරලොවත් ඔවුන් ප්‍රියමනාපව හමු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් මේ සමාජය දිහා බැලුවාම අපට පේනවා අපි සසරේ එකට හම්බ වෙමු කියලා සමහරු වසබොනෝ. අපි එකට හමු වෙමුයි කියලා සමහරු මුහුදේ පනිනවා. මේ වගේ විපරීත දේවල් සමාජයේ දකින්නට තියෙන්නේ Tamanගේ බලාපොරොත්තුව ඉටු කරගන්නේ කොහොමද කියලා මග නොදන්නා නිසා. එහෙම නැතු ඒ බලාපොරොත්තු වල තියෙන දෝෂයක් නෙමෙයි. කෙනෙකුට නිවන් දකින්නට අපේක්ෂාවක් තියෙන්නට පුළුවන්. නිවන් දකින්න තෙක් ඔවුනෝන්ගේ ලෞකික බලාපොරොත්තු තියෙන්නට පුළුවන් පින්නතුනේ. ඇතම් කෙනෙක් කියන්නට පුළුවන් අපට ලෞකික බලාපොරොත්තු ඇති කරගන්න එක හොඳ නෑ ඒක නුසුදුසුයි අපට තියෙන්නට ඇත නිවන් දැකීමේ අපේක්ෂාව පමණයි කියලා. එහෙම වෙන්නට පුළුවන් නම් හොඳයි. නමුත් ප්‍රතඥ කිසිම සත්වයකට නිවන් දැකීමේ අපේක්ෂාව පමණක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්ද පින්නතුනේ? එහෙම හැකියාවක් නැහැ. එහෙමනම් ඒ තනත්තා කෙලෙස් සහිත සත්වයක් නොවේ. කෙලෙස් සහිත වූ සෑම ප්‍රතජන සත්වයකටම ගිහි වුණත් පැවිදි වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් ලෝකෝත්තර ඵලය ලැබීම පිළිබඳව අපේක්ෂාව වගේම ඉන් මෙපිට යම් යම් ලෞකික අපේක්ෂාවන් තියෙනවා. ඒවා බරපතල පාප ධර්මයන් අසත් ධර්මයන් කියලා බැහැර කරන්නට නොවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒවා සම්පාදනය කරගන්න නිවැරදි මඟ මොකක්ද කියලා හඳුනා ගන්න. ඒවා හඳුනාගෙන ලෞකික අපේක්ෂාවනොත් සමෘද්ධිමත් කරගන්න. එසේ සමෘද්ධිමත් කරන අතරතුරේ මේ හැම එකක්ම සදාකාලික නෑ. මේවා తాවකාලිකයි, මේවා අනිත්‍යයි, මේවා දුක උපදවනවා. මේවා මට ඕනෑ හැටියටම හැම විටම පාලනය කරන්නට බෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් නිසා මේ සංස්කාර ධර්මයන්ගෙන් එතර වූ යම්කිසි සෝයක් පිළිබඳව සංකල්පය මනවින් අවබෝධ කරගෙන ඒ සඳහා එදිනෙදා ජීවිතයේ ಗುಣධම් වඩන්ට උත්සාහවත් විය යුතුයි. ඒ උත්සාහය මනවින් මතු කරන්නට පුළුවන් වෙන්නේ ජීවිතයේ සමබරව පවත්වනවා නම් පමණයි පිළිතුරු. අපි බොහෝ අවස්ථාවල අපේ මව්පියන්ගේ ජීවිතයේ උදාහරණයට කියනවා අපේ පවුලේ 9 දෙනෙක් දරුවන්, පිරිමි 6 දෙනෙක්, කාන්තාවන් 3 දෙනෙක් මේ දරුවන් නව දෙනෙක් හදාගෙන ඒ අම්මයි තාත්තයි කටයුතු කරපු ආකාරය දිහා බැලුවෙන් පස්සේ සමාජයට ඉතාමත්ම ආදර්ශවත්. අපේ මෑණියන් බොහෝ දැනුගත්කම් ඇති කෙනෙක් නෙමෙයි. අස්සම් කරන්නටවත් තරමට අකුරු ඉගෙනගෙන නැහැ. නමුත් ඇය දරුවන් නව දෙනෙක් හදාගෙන ලෝකය පිළිබඳව සමාජය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරපු ආකාරය බැලුවහම ඊටාම විශිෂ්ටයි. ඊටාම ප්‍රඥාවන්තයි. ඊටාම ස්ථානෝචිතයි. හැම විටම පින්නතුනේ ගිහි ජීවිතයක ගැටුම් නැතුව අඩදබර නැතුව ජීවත් වෙන්න අද සමාජයේ පුළුවන් ය කියලා අපට අපේක්ෂා කරන්නට බෑ. විටින් විට වුණෝන් පිළිබඳව ගැටුම් අඩදබර සිත් ඇවුල් ඇති වෙන්නට පුළුවන්. ඒවා ස්වභාවයක්. මොකද හැම විටම මේ නකුල මාතා නකුල පිතා වගේ ඔවුන් උන් අවබෝධ කරගෙන සසරේ එන අය හැම විටම අපට සමාජය තුල හොයන්නට අමාරුයි. ඒ නිසා දෙදෙනෙක් ගත්තහම නිරන්තරයෙන් සිතුම් පැතුම් ආකල්ප අදහස් සුදහස් මේවාෙහි යම් යම් සමවිෂමතාවයන් තියෙනවා. නමුත් තමන්ට තමන් තේරුම් ගන්නට පුළුවන් නම් තමන්ට අනේකා තේරුම් ගන්නට පුළුවන් නම් ඒ හැම ගැටුමක් තුලින්ම නැවතත් සෙනෙහස වර්ධනය කරගෙන නැවතත් කරුණා මෛත්‍රිය අවදි කරගෙන නැවතත් අන්‍යෝන්‍ය විශ්වාසය සහ මෙත්සිත අවදි කරගෙන වඩා සාමකාමී ජීවිතයක් ගත කරන්නට එයම පාදක කරගන්නට පුළුවන් ඒ කාරණේ අපි කියන්නේ අපි ගිහි ජීවිත ගත කළ නිසා නෙමෙයි අවුරුදු 14න් අපි පැවිදි වුණේ. නමුත් ඒ අවුරුදු 14ක් යනතෙක් ඉන් අනතුරුව පැවිදි වුණාට පසුවත් අපේ මව්පියන් සෙනෙහසින් ජීවත් වුණු ආකාරය අපි මනවින් දුටුවා. ඒ අය සමග ගැටුම් ඇති නොවුණා නෙමෙයි. නමුත් හැම විටම ඔවුනොවුන් හඳුනාගත්තා අම්මාට තරහ ගිහින් ඉන්නවා නම් තාත්තා ඒ වෙලාවේ කටයුතු කරන්න ඕන කොහොමද කියලා තාත්තා තේරුම් ගත්තා. තාත්තට තරහ ගිහින් ඉන්නවා නම් අම්මා ඒ වෙලාවට කටයුතු කරන්න ඕන කොහොමද කියලා අම්මා තේරුම් ගත්තා. තාත්තා කලක් ටික ටික මත්පැන් බිව්වා. මත්පැන් බීලා ගෙදර ආපුවාම ගෙදර ආධිපත්‍ය ගත යුත්තේ කවුද කියන එක දෙදෙනාම හඳුනාගෙන හිටියා. ඒ නිසා ඒ වෙලාවට තාත්තා කියන කිසිම දෙයක් වළංගු නැහැ. ඒ වෙලාවට ගෙදර අධිපතියා අම්මා. අම්මා කියන දෙයට අවනතෝ තාත්තා කටයුතු කරනවා වරදක් Taman කළ බව දන්න නිසා. ඒ වගේම අනිත් හැම වෙලාවටම අම්මා තාත්තා කියන දෙයට ගරු කරලා ඒ පිළිබඳව විමසලා කටයුතු කරන්න උනන්දු වෙනවා. සිල් සමාදන් වෙන්නට පන්සලට යනකොට පත්කඩේ එළලා තාත්තගේ දෙපා වැඳලයි අම්මා හැමදාම ගියේ. සිල් සමාදන් වෙලා පහවදා උදේ ගෙදර ආපුවාම තාත්තා බීලාද ඉන්නේ සිහියෙන්ද ඉන්නේ නැද්ද කියන එක අම්මා හෙව්වේ නැහැ. පත්කඩේ එළලා දොහොත් මුදුන් දීලා වන්දනා කරලයි Taman ගේ දවසේ කටයුතු ආරම්භ කළේ. මෙන්න මෙහෙමයි මේ අඹ සැමියන් අතර තියෙන මේ පතිපතිනි බන්ධනය කියන එක. ඒ නිසාම තාත්තා මීට වසර කිහිපයකට ඉහතදී මිය ගියා. මිය යන මොහොත තෙක්ම ඔවුන් බොහොම සෙනෙහසින් ඔවුනොන්ට ප්‍රියමනාපව ජීවත් වුණා. ඒ වගේම පිළිකාවක් හැදිලා තාත්තා මිය ගියේ. මිය යන අවස්ථාව වෙන තෙක්ම ඊතා පීඩාකාරීව අවසාන කාලේ තාත්තා ගත කළා. ඒ හැම මොහොතකම දිවා රාත්‍රී නිදිවරාගෙන මල මුත්‍ර ඉවත් කරමින් බොහෝ දුක් විඳිමින් අම්මා අනිත් කාටවත් දරුවෝ කොච්චර හිටියත් ඒ අයට ඒ උපස්ථාන කරන්නට හැරලා බලා හිටියේ නෑ. Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් සියලු අප උපස්ථාන අම්මා සිද්ධ කළා. ඒ විතරක් නෙමෙයි තාත්තට අවසාන මොහොතේ පවා හිත හදාගන්න අම්මා උදව් කළා. දහම් කරුණු කියා දුන්නා. රෝගය ගැන හිතන හැටි අම්මා තාත්තට ඉගැන්නුවා. ඒ නිසා අපට ඇත්තටම බොහොම සුළු දෙයයි කරන්නට තිබුණේ අවසාන කාලේ තාත්තගේ මනස හදන්න. අනිත් බොහෝ දේ ළඟින් ඉඳමින් අම්මා කළා. එහි ප්‍රතිඵලය ඇය ඊටාම උසස් ආකාරයට වින්දා අවසාන මොහොතේ තාත්තා මිය යන මොහොතේ බෙහෙත් ටික පොවලා ඇඳේ හාන්සි කරනකොට දැන් මේ අවසාන මොහොතයි කියලා දැනිලා අම්මා සිහිපත් කරලා තියෙන හාමුදුරුවෝ කිව්වේ සබ්බපාපස්ස ගාතාව කියන්නට කියලා. ඒ නිසා කියන්න බැරි නම් මම කියන්නම් ඒකට ඇහුම්කන් දීගෙන ඉන්න කියලා. අම්මා හඬනාගලා සබ්බපාපස්ස ගාතාව කියද්දි තමයි තාත්තා අවසාන හුස්ම හෙළුවේ. මෙන්න මේ විදිහට බිරිඳකට සැමියෙකු වෙනුවෙන් මෙලව පරලව සුරක්ෂිත භාවය සඳහා කළ හැකි දේ බොහොමයි. සැමියෙකුට බිරිඳක් වෙනුවෙන් මෙලොව පරලොව යහපත සඳහා කළ හැකි දේ බොහොමයි. ඒ සියල්ල කරන්නට නම් තමන් තමන් ගැන වටහා ගන්නට ඕනේ. තමන් අනෙකා ගැන වටහා ගන්නට ඕන. අනෙකා පිළිබඳව අනුකම්පාවක් මෙත්සිතක් තමන්ට තියෙන්න ඕන. අනෙකා පිළිබඳව ගෞරවයක් විශ්වාසයක් තමන්ට ඇති වෙන්නට ඕනේ. ඒ ගෞරවයේ විශ්වාසය ඇති කරන කරන තරමටයි අනේකාගෙන් Tamanට ගෞරවයේ දයාව සෙනෙහස ලැබෙන්නේ පින්නතුනේ. අපි බලහත්කාරයෙන් අනේකාගෙන් දේ ගන්නට උත්සාහ කළාය කියලා එය සාර්ථක වෙන්නේ නැහැ. ඒ ගැටුමකට විතරයි මඟ සැලසෙන්නේ. අද සමාජයේ දියුණුවයි කියන මේ සමාජයේ අපි දකින ලොකුම දුබලතාවය තමයි හැම කෙනෙක්ම මානව හිමිකම මානව අයිතිවාසිකම ගැන කතා කරනවා විනා මානව යුතුයකම මානව වගකීම ගැන කතා කරන අය අඩුයි. බිරිඳක් නිතරම උත්සාහ කරන්නේ සැමියාගෙන් තමන්ගේ හිමිකම දිනා ගන්න. සැමියා නිතරම උත්සාහ කරන්නේ බිරිඳගෙන් තමන්ගේ හිමිකම දිනා ගන්න. දැන් කවුද මේවා ලබා දෙන්නේ? ලබා දෙන්න දෙන්නම ලෑස්ති නැහැ. ලබා දෙන්න කියලා ගිහින් කියන්නේ කාටද පොලිසියට හරි උසාවියට හරි. පොලිසියෙන් එන්නට ඕන දෙන්නාගේ හිමිකම් ලබා දෙන්න. උසාවියෙන් එන්නට ඕන දෙන්නාගේ හිමිකම් ලබා දෙන්න. මෙසේ කා කොටා ගන්නා මට්ටමට ඔවුනොවුන්ට රිද්දන මට්ටමට ඔවුනොවුන්ගෙන් පලිගන්නා මට්ටමට ඔවුනොවුන් නොරුස්සන මට්ටමට මුළු ජීවිත කාලයම හැඬු කඳුලින් ගත කරන මහා සිත්තැවුලක් බවට අද බොහෝ දෙනාගේ පෞල් ජීවිත පත් වෙලා තියෙන්නේ අනේකාගේ ආදරය සෙනෙහස දිනාගන්නේ කොහොමද කියලා නොදන්නා නිසා. පිනතුන් මේ ලෝකේ කවුරුවක් අපට උඩ හැටියට ජීවත් වෙන්නට මෙලෝ ඉපදිලා නැහැ. බිරිඳක් කියන්නේ සැමියෙක් කියන්නේ දරුවෙක් කියන්නේ අම්මා තාත්තා කියන්නේ ලෝකේ සසර ගමනේ වෙන වෙනම ආපු චරිත. ඒ අයට අනන්‍ය වූ සංකල්ප තියෙනවා. ඒ අයට අනන්‍ය වූ මනෝභාවයන් තියෙනවා. ඒ අයට අනන්‍ය වූ රුචි අරුචිකම් තියෙනවා. ඒ අයට අනන්‍ය වූ ස්වභාවයෙන් ප්‍රඥාව, හැඟීම් ඒ අය සසර පුහුණු කරලා තියෙනවා. මේ කල්ප කාලාන්තරය සසරේ Tamanට ඕන හැටියට හුරු පුරුදු කළ සිතුම් පැතුම් ආකල්ප එක භවයක එකට එකතු වෙලා මට ඕන හැටියට පරිවර්තනය වෙන්නට ඕනේ කියලා යමෙක් හිතනවා නම් එතන ගැටුමක් පමණයි පින්නතුනේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා විවාහ ජීවිතයේ සමගි සම්පන්න භාවය කියන්නේ අනේකා Taman බවට පත්වෙන්නට ඕන Taman හිතන හැටියට වැඩ කරන්න ඕනේ කියලා සිතීම නෙමෙයි. බිරිඳ කල්පනා කරනවා නම් සැමියා Taman හිතන හැටියට වැඩ කරන්න ඕන. Taman කියන හැටියටවත් නම් තව කමක් නැහැ. Taman හිතන හැටියට වැඩ කරන්න ඕන. සැමියා කල්පනා කරන්න බිරිඳ තමන් හිතන හැටියට වැඩ කරන්න. මෙසේ ඔවුනොවුන් එහෙම සිතන්න සිතන්න එහෙම කටයුතු නොකරනකොට ගැටුමක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමන් හිතන හැටියට තමන් කියන හැටියට වැඩ කරන්නට අන් අයගෙන් තමන් අපේක්ෂා කරනවා නම් තමනුත් හිතා බලන්න ඕනේ අනේකා හිතන හැටියට අනේකා කියන හැටියට මට වැඩ කරන්න පුළුවන්ද? මට එහෙම නොහැකි නම් අනිකාටත් එහෙම නොහැකි. මෙන්න මේ යථාර්ථය හඳුනා ගත්තොත් පින්නතුනේ අන්න එගේ ආදරය සෙනෙහස දිනා ගන්නවා කියන එකේ තරම් අරුමයක් නෙමෙයි. අපි අනේකා පිළිබඳව සැලකිලිමත් වෙන පමණටයි අනේකා අපි පිළිබඳව සැලකිලිමත් අපි අනේකා පිළිබඳව ආදරයෙන් ගෞරවයෙන් මෙත්සිතින් කටයුතු කරන තරමටයි අනේකා අපි පිළිබඳව ආදරයෙන් සෙනෙහසින් මෙත්සිතින් කටයුතු කරන්න උනන්දු වෙන්නේ. අපි ඔවුන්ගේ ජීවිතය ගැන සැලකිලිමත් නොවෙනවා නම් ඔවුන්ට අපේ ජීවිතේ තරම් වැදගත් වෙන්නේ නැහැ පින්නතුනේ. තමන් නිතරම බුදුහාමුදුරෝ දේශනා කළේ අත්තානං උපමං කත්වා තමන් උපමාවට ගන්න. මට අන් අය ප්‍රිය වෙන්නේ කොහොමද? ඒ අය මාව හෙලා තලා දකිනවා නම් මාව ප්‍රතික්ෂේප කරනවා නම් බලෙන් මගෙන් යමක් උදුරා ගන්නට හදනවා නම් මට අන් අය ප්‍රිය වෙන්නේ නැහැ. මට අනේකාව ප්‍රිය වෙන්නේ ඒ අය මගේ ගැන හිතනවා නම් මගේ ගැන සොයා බලනවා නම් මට ආදරයෙන් සෙනෙහසින් සලකනවා නම් කරුණා මෛත්‍රියෙන් ගෞරවයෙන් කටයුතු කරනවා නම් තමයි මට අනේකා පිළිබඳව යම් හැඟීමක් කැමැත්තක් ඇති වෙන්නේ. එහෙමනම් අනේකාටත් Taman පිළිබඳව එහෙමයි. මෙන්න මේ යථාර්ථය යම් කෙනෙක් Tamanගේ ජීවිතය තුල වටහා ගන්නවා නම් පොලිසියට උසාවියට ගිහින් අනේකාගේ ආදරය බලහත්කාරයෙන් උදුරා ගන්න දඟලනවා වෙනුවට ඔවුනෝන්ගේ සෙනෙහස දයාව සියලු කල්හි පවත්වා ගන්නට පුළුවන්. මේ සඳහා ප්‍රධාන මූලධර්මය තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. කුමක්ද මේ මූලධර්මය? දෙදෙනා තුළම පවතින සද්ධාව සම වෙන්නට ඕනේ. සීලය සම වෙන්නට ඕනේ. ත්‍යාගය සම වෙන්නට ඕනේ. ප්‍රඥාව සම වෙන්නට ඕනේ. සද්ධාවයි කියලා කිව්වේ විශ්වාසය. බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන ප්‍රතිපදාව ගැන මෙලව පරලව ගැන තියෙන විශ්වාසයන් සමාන වෙන්නට ඕනේ. ඔවුනොවුන් පිළිබඳව තියෙන විශ්වාසය සමාන වෙන්නට ඕනේ. එතකොට පින්නතුන්ට හිතේ ඉතින් අපි එක ආකාරයෙන් විශ්වාස කළාට අනේකා විශ්වාස කරන්නේ නැත්නම් මොකදයි කරන්නේ? එහෙම හිතලා උකටලි නොවිය යුතුයි. Taman විවාහයක් සඳහා තෝරා ගන්නවා නම් කල්ැතුව මේ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. දැන් තෝරාගෙන විවාහ ජීවිතයට ඇතුළත් වෙලා නම් ඉන්නේ. දැන් ආය තෝරන්නට යන එක සුදුසු නෑ. දැන් තියෙන්නේ ලැබුණු එක සමබරව පවත්වා ගන්නට උත්සාහවත් වෙන එකයි. ඒ නිසා ලැබූ සැමියා ලැබූ බිරිඳ ඒ තනත්තාගේ විශ්වාසයන් කෙබඳුද? ඒ විශ්වාසයන් හැකිතාක් සමවර කරගන්නට ඔවුනොවුන් කතා බහ කරලා ඔවුනොවුන් පිළිබඳව අවබෝධ කරගෙන උපක්‍රමශීලීව මෙත්සිතින් යුක්තව ඒ සඳහා මඟ පාදා ගන්නට දෙදෙනාම ක්‍රියාත්මක වෙන්න ඕන. කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපේ විශ්වාසයන් දෙපසක වුණාට කමක් නැහැ. එක්කෙනෙක් අන්‍ය ආගමක එක්කෙනෙක් බුද්ධ ආගමේ ඔය ආගම ප්‍රශ්නයක් නෑ අපේ ආදරේට. අපේ සෙනෙහසට ඕවා ප්‍රශ්නයක් නෑ කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. ආදරයට සෙනෙහසට ඒක ප්‍රශ්නයක් නැහැ තමයි. හැබැයි කලක් ආදරයෙන් සෙනෙහසින් මේ අය එකට ජීවත් වෙන්නට ඕනේ. එසේ ජීවත් වෙනකොට තමයි විටින් විට නොයෙක් පැතිවලින් මේ විශ්වාසයන් පදනම් කරගෙන ගැටලු මතුවෙන්නේ. ඒ නිසා මේකෙන් අදහස් කරන්නේ එහෙම වෙනත් ආගම් දෙකක කෙනෙක් විවාහ වෙලා තියෙනම් ඒ විවාහ ජීවිතය අසාර්ථකයි කියන එක නෙමෙයි. එහෙම විවාහ වුණා නම් දැන්වත් උත්සාහ කරන්න ඕනේ අනිකාගේ ආගම හෙලා තලන්නේ නැතුව Tamanගේ ආගමක අදහස් සංකල්ප හුවා දක්වන්නට හදන්නේ නැතුව අනිකාගේ සිතුම් පැතුම් හඳුනාගෙන Tamanගේ මනෝභාවයන් තේරුම් අරගෙන හැකිතාක් සමබරව ජීවත් වෙන්නට උත්සාහ කිරීම දෙදෙනාගෙන්ම සිදු වෙන්නට ඕනේ. මේ විශ්වාසයන් වෙනස් වුනොත් ඔවුනොවුන් අතර ගැටුම් ඇති වෙන්නට ඒක ප්‍රධාන කාරණයක් වෙනවා. අද සමාජය තුළ විවාහ වෙනකොට ඒ සඳහා සොයා බලන කරුණු බොහොමයක් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් සමානද, රැකියාවෙන් සමානද, දේපල වලින් සමානද රූපයෙන් උස්මිටිකම් වලින් සමානද කුලයෙන් සමානද මේවාත් සොයා බැලුවාට වරදක් නැහැ තම තමන්ගේ රුචිකත්වයේ මත හැබැයි විවාහ ජීවිතයේ පවතින්නේ ඒ දැනුගත්කමේ සමානකම මතවත් එහෙම නැතිනම් බාහිර පෙනුමේ සමානකම මතවත් එහෙමත් නැත්නම් අන් කිසිම දෙයක සමානකම මත නෙවෙයි පින්නතුනේ මනසේ සමානකම මතයි. මොකද ආදරය සෙනෙහස කියන එක මනස සම්බන්ධ කාරණයක්. විවාහ ජීවිතය කියන එක මානසික බැඳීම සම්බන්ධ කාරණයක්. ඒ නිසා අනෙක් කොයිවා සමබර වුණත් වැඩක් නැහැ මානසික ගුණාංග සමබර නොවුණොත්. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙලවත් පරලවත් ඔවුනොවුන් දකින්නට කැමතිනම් දකින්නට ප්‍රියමනාපනම් ඔවුන් හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ අය විශ්වාසයන්ගෙන් සමබර වෙන්නට සමාන වෙන්නට සැසඳෙන්නට උත්සාහ කළ යුතුයි. ඒ ගුණය අවශ්‍ය වෙනවා ගැටුම් ඇති කරගන්න අදහස් වශයෙන් විපරීත නොවි විරුද්ධ නොවි ජීවත් වෙන්නට එය විශේෂ අවශ්‍යතාවයක් වෙනවා. ඒ නිසා සද්ධාවෙන් සම වෙන්නට ඕන. ඊළඟට සීලයයි කියලා කිව්වේ හැදිච්චකම. Taman හැදුණු පරිසරය අනුව Tamanගේ පහුල් පසිමම මත ඔවුනොවුන්ගේ හැදිච්චකම් උස්පහත් වෙන්නට පුළුවන්. කෙනෙක් ඊතා ගැමි ජීවිතයක් ගත කරලා කෙනෙක් ඊතාම නගරාසන්න සංකර ජීවිතයක් ගත කරලා ඔවුනොවුන් එකට එකතු වෙන්නට උත්සාහ කරනවා නම් හැම තිස්සෙම ඔවුනොවුන්ගේ අදහස් සුදහස් මතවාද සංකල්පවල බොහෝ දුරස් භාවයක් ඇති වෙනවා. ගමේ හැදිච්ච කෙනා පන්සලට යන් කියනකොට නගරේ හැදිච්ච කෙනා ක්ලබ් එකට යන් කියනවා. එතකොටම එතනම ගැටුමක්. එතනම දෙන්නා දෙපසට ආදිනවා. මේ විදිහෙන් පටලැවිලි නිර්මාණය වෙන්නේ හැදිච්ච කම් වලින් සංස්කෘතියෙන් ඔවුනොවුන් විසම වෙනකොට. ඒ නිසා යම් අය යම් විවාහ ජීවිතයක් තුළ මෙලවත් පරලවත් ඔවුන්ට සමගි සම්පන්නව සතුටින් ජීවත් වෙන්නට ඕන නම් විවාහයක් සඳහා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තෝරා ගැනීමේදී අනිත් මවාපෑම් කෙසේ වෙතත් මේ මානසික සමබරතාවයන් පිළිබඳව උනන්දු වෙන එක වඩා වැදගත් වෙනවා. ඒ නිසා හැදිච්ච කම් වලින් සමබර වුණොත් සීලෙන් සමාන වුණොත් ඒ තනත්තාට ඕනෝන්ට එකට එකතු වෙලා බොහෝ කලක් පවතින්නට පුළුවන්. මේ සීලයෙන් සමාන වෙනවා කියන්නේ අපි හිතමු කෙනෙක් සීලයෙන් දුබලයි කියලා. එහෙම දුබල නම් එහෙමම දුබල කෙනෙක් හම්බ වුණොත් එකට පවතින්නට පුළුවන්. අර කියන්නේ ජාඩියට මූඩිය වගේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චවෝ චවාය සද්දෙන් සංවසති. ප්‍රේතියක් ප්‍රේතෙක් හා සමග ජීවත් වෙන්නාසේ. ඒත් එකට පවතිනවා වෙන් වෙන්නේ නැතුව. ඇයි? ඔවුන් ඔවුන්ට ගැළපෙන නිසා, සැසඳෙන නිසා. නමුත් බුදුහාමුදුරුව අගය කළේ ප්‍රේතෙක් ප්‍රේතියක් සමග ජීවත් වෙන විදිහේ ජීවිතයක් නෙමේ, දෙවියෙක් දෙවඟනක් හා සමග ජීවත් වෙන විදිහේ ජීවිතයක්. ඒ කියන්නේ සැමියාත් ಗುಣධර්ම වලින් වැඩෙන්නට ඕනේ, බිරිඳත් ಗುಣධර්ම වලින් වැඩෙන්න ඕනේ, සැමියාත් ආකල්ප සම්පත්තියෙන් මනුෂ්‍යකම් වලින් පෝෂණය වෙන්න ඕනේ. බිරිඳත් ආකල්ප වලින් මනුෂ්‍ය කම් වලින් පෝෂණය වෙන්න ඕනේ. මෙසේ පෝෂණය වුණොත් වැඩුණොත් වැඩි වර්ධනය වුණොත් තමයි දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වෙන්නාසේ කටයුතු කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සමචාගා පරිත්‍යාගයෙන් සමාන වෙන්න ඕනේ. පරිත්‍යාගයයි කියලා කිව්වේ දෙන්නාම එකතු වෙලා පන්සලට දන් දෙනවා කියන එක විතරක් නෙමෙයි. ඔවුනොවුන් පිළිබඳව කරන්නට පුළුවන් කැපකිරීම දරුවන් වෙනුවෙන් බිරිඳ යම් කැපකිරීමක් කරනවා නම් සැමියාටත් ඒ වගේ කැපකිරීමක් කරන්නට පුළුවන් වෙන්නට ඕන. ඔවුනොවුන්ගේ මව්පියන් පිළිබඳව තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් යම් කැපකිරීමක් කරනවා නම් නැන්දමාම වෙනුවෙනුත් ඒ වගේ කැපකිරීමක් කරන්න. තමන් තමන් වෙනුවෙන් යම් කැපකිරීමක් කරනකොට අනෙකා වෙනුවෙනුත් ඒ වගේ කැපකිරීමක් කරන්න. බිරිඳ සැමියා වෙනුවෙන් සැමියා බිරිඳ වෙනුවෙන් මේ ලෝකයේ යමක් කරන්නට ඔවුනොවුන් සමග සම්පන්නව ඉදිරිපත් වෙනවා නම් දෙදෙනාට මේක හා සමාන කැපකිරීමක් කරන්නට පුළුවන් නම් ඔවුනොවුන්ට සමග සම්පන්නව පවතින්නට පුළුවන්. එහෙම බැරි වෙන හැම මොහොතකම ඔවුනොවුන් තුල ආරව් ඇති වෙනවා, සිත් ඇවුල් ඇති වෙනවා, මත ගැටුම් ඇති වෙනවා, වාද විවාද ඇති වෙනවා. ඒ ජීවිතයේ බොහෝ චිත්ත පීඩාවන් ඇති කරන්නට මූලයක් වෙනවා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ප්‍රඥාවෙන් සමාන වෙන්නට ඕන. ප්‍රඥාවයි කියලා කියන්නේ මොකක්ද? ලෝකය පිළිබඳව නිවැරදි වැටහීම. හේතුව ඵලය පිළිබඳව මේ ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවය පිළිබඳව මනවින් වටහා ගන්නට පුළුවන් මානසික ආලෝකයට කියන ප්‍රඥාවයි. දරුවෙකුගේ ප්‍රශ්නයක් වුණාම සැමියා දකිනවා මේකට හේතුව මේකයි. ඔකට මෙහෙම කරන්න බිරිඳ දකිනවා නෑ නෑ එහෙම කරලා හරියන්නේ ඔකට මෙහෙම කරන්න ඕන. දැන් මොකද වෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ දරුවගේ අම්මා තාත්තා ගහ ගන්නවා. එහෙම වුණොත් ඔවුන්ට ප්‍රශ්න විසඳන්නට දරුවන්ට ආදර්ශ සම්පන්න වෙන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනේ. ඒ නිසා ආදර්ශ සම්පන්න මව්පියන් වෙන්නට ආදර්ශ සම්පන්න අඹු සැමියන් වෙන්නට ලෝකේ යමක් සිද්ධ වෙන්නේ කොහොමද? ඒකට අදාළ හේතුව මොකක්ද? අදාළ ඵලය මොකක්ද? මේ ඵලය ගොඩනගන්නට නම් කෙබඳු හේතු ගොඩනැගිය යුතුද? මේ හේතු ගොඩනැගුවොත් කෙබඳු ප්‍රතිඵලයක් උද්ගත වෙයිද? මේ පිළිබඳව නිවැරදි වැටහීමක් සමාන වැටහීමක් දෙදෙනාටම තියෙනවා නම් ඔවුන් උන් අතර මත ගැටුම් සිත් ඇති නොවි අන්‍යෝන්‍ය සුහදත්වයෙන් ඒ ජීවිතේ පවත්වන්නට පුළුවන් වෙනවා පින්නතුන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට යම්කිසි කෙනෙකුට සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සමාන වෙන්නට පුළුවන් ඒ සමානත්වයේ මත ඒ අඹුසැමියන් මේ ලෝක වශයෙන් සමගි සම්පන්නව සතුටින් ඔවුනොවුන් ප්‍රිය ඇසින්, ප්‍රිය මනසින් දකිමින් ජීවත් වෙනවා මතු සසරෙහිදීත් ඔවුන් අඹුසැමියන් හැටියට ප්‍රිය සිතින් ප්‍රිය නෙතින් ඔවුනොවුන් හමු වෙන්නට එයම සුදුසු පසුබිමක් වෙනවා සුදුසු සාධකයක් වෙනවා. ඊළඟට පින්නතුනි මේ නකුල මාතාවගේ තියෙන විශේෂ ගුණාංගයක් බුදුරජාණන් වහන්සේ හමුවේදී ප්‍රකාශ වෙනවා එක් අවස්ථාවක මේ නකුල පීතෘ ඒ කියන්නේ ගෘහපති පුත්‍රයා හොඳටම රෝගාතුර වෙනවා. රෝගාතුර වෙලා මරණාසන්නව ඇඳේ වැතිරිලා ඉන්නකොට මේ ගෘහපතිනිය ඒ කියන්නේ නකුල මාතාව අර ගෘහපති පුත්‍රයා ළඟට Tamanගේ ස්වාමියා ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබට හදිසියේ මිය යන්නට සිද්ධ වුණොත් එහෙම මා ගැන එතරම් ලොකු බලාපොරොත්තු අපේක්ෂා තියාගෙන චිත්ත පීඩා ඇති කරගෙන අපේක්ෂා ඇති කරගෙන මිය යන්නට එපා. ඇයි? මා ගැන හිත හිතා මගේ ජීවිතය ගැන හිත හිතා දරුවන් ගැන හිත හිතා අපේක්ෂා සහිතව මිය ගියොත් ඔබට අනර්ථයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ තෘෂ්ණා සහගතව අපේක්ෂා සහගතව බලාපොරොත්තු සහගතව මිය යාම එතරම් වර්ණනා කළේ නැහැ. ඒක බුදුහාමුදුරේ තරම් අගය කළේ නැහැ. ඒ නිසා අපි මේ යන මොහොතක අපට ජීවත්ව ඉන්න අය සමග පිළිබඳව සියලු අපේක්ෂා අතහැරලා නිදහස් මනසින් මේ යන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ මේ රෝගයෙන් මිය ගියොත් එහෙම බැරි වෙලාවත් ඔබ මා ගැන කරදර වෙන්නට එපා. අනේ මගේ බිරිඳ මම නැති කාලෙක දරුවන්ට සලකයිදෝ කියලා හිතන්නට එපා. ස්වාමීනි ඔබ විශ්වාස කරන්න මට පුළුවන් කපු කටින්නට මට පුළුවන් නොයෙකුත් නොයෙකුත් වෙලහෙළඳාම් කරන්නට මට පුළුවන් ගෘහණියක් හැටියට gedara dore කටයුතු කරලා යමක් හම්බ කරන්න ඒ නිසා ස්වාමීනි ඔබ මිය ගියත් මම ඔබේ දරුවන්ට අනර්ථයක් වෙන්නට ඉඩ තියන්නේ මම දිවි හිමියෙන් ඒ අය පෝෂණය කරන්නට මම වග බලා ගන්නවා ඒ නිසා ස්වාමීනි ඒ ගැන සැකයක් ඇති කරගෙන ඒ ගැන සංකාවක් විචිකිච්ඡාවක් ඇති කරගෙන සිත් ඇවුලක් ඇති කරගන්නට එපා ඔබ නිරෝගී වෙන්නට උත්සාහ කරන්න ඔබට ඒවා ගැන සිතීම රෝගය උත්සන්න වෙන්නට හේතු වෙනවා ඔබට මේ පිළිබඳව මැදහත් වුණොත් ඒක මනස සුවපත් වෙන්නට හේතු වෙනවා ඊළඟට මේ නකුල මාතාව කියනවා ඔබට හිතෙන්නට පුළුවන් ස්වාමීනි සමහර විට මම මිය ගියොත් හදිස්සියේ මගේ බිරිඳ වෙනින් සැමියෙක් සරණ පාවා ගනීවිදෝ ස්වාමීනි එහෙම හිතන්නට එපා ඔබ වහන්සේ දන්නවා අපි දෙදෙනාම අවුරුදු 16ක් මුළුල්ලේ ගිහි ජීවිතයේ තුලත් බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා ඔවුනොවුන් හඳුනාගෙන ඔවුනොවුන් කතිකා කරගෙන දෙදෙනාගේම කැමැත්තෙන් අපි දෙදෙනා අවුරුදු 16ක් මුළුල්ලේ බ්‍රහ්මචාරීවයි ජීවත් වෙන්නේ මෙතනදිත් යමක් කියන්නට ඕනේ. එක්කෙනෙකුගේ තනි කැමැත්ත මත Brahmachariව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් එතන ගැටුම් නිර්මාණය වෙනවා. ඒ නිසා ගිහි ජීවිතය තුල උනත් බඹසර රකින්නට පුළුවන් අඹු සැමි කියන දෙදෙනාම කරුණු අවබෝධ කරගෙන ඔවුනෝන් පිළිබඳ වැටහීමෙන් එකඟතාවයකට එනවා නම් පමණයි පින්නතුනි. ඒ නිසා මේ දෙදෙනා එබඳු එකඟතාවයකින් අවුරුදු 16ක් බඹසර රකින්නවා. ඒ නිසා ස්වාමීනි ඒ ගැන සැක හිතන්නට එපා. මම කිසිදාක අන්සැමියෙක් සරණ යන්නේ නැහැ. මම ඔබේ දරුවන් පෝෂණය කරගෙන කටයුතු කරනවා. ඊළඟට ඔබ වහන්සේට හිතෙන්නට පුළුවන් ඔබ වහන්සේ මිය ගියාම මම බුදුහාමුදුරුවන්ට භික්ෂූන් වහන්සේලාට කළ යුතු වතාවත් නොකර හරීවි කියලා. එහෙම හිතන්නට එපා. ඊට පසුව මම වැඩි වැඩියෙන් ඒවා සඳහා යොමු වෙනවා. ඒ වගේම ඔබ වහන්සේට හිතෙන්න පුළුවන් ඔබ වහන්සේ මිය ගියාම මම සමාධිය සම්පූර්ණ කරන එකක් නැහැ ප්‍රඥාව සම්පූර්ණ කරන එකක් නැහැ කියලා. එහෙම හිතන්නට එපා ස්වාමීනි මම ඔබ වහන්සේ ඉන්නකොට වගේම මිය ගියාට පසුවත් මම සමාධිය ගැන ප්‍රඥාව ගැන උනන්දු වෙනවා. ස්වාමීනි මා ගැන සැකයක් තියෙනවා නම් බුදුහාමුදුරුවන්ගෙන් අහලා බලන්න මගේ සමාධිය මගේ ප්‍රඥාව මම මේ ශාසනය තුල කටයුතු කරන්නේ කොහොමද කියලා. මෙහෙම සිංහනාද කළාම මේ અભීත නාදය අහගෙන ඉඳලා Tamanගේ බිරිඳ ගැන ඇතිවෙච්ච ප්‍රසාදජනක සිතුවිල්ල නිසා ලේ පිරිසිදු වුණා රෝගයෙන් නිදහස් වුණා අර නකුල පීට්‍රු සම්පූර්ණයෙන් නිරෝගී වුණා. නිරෝගී වෙලා බුදුහාමුදුරුව දකින්නට ගිය තැන බුදුහාමුදුරුව ප්‍රශංසා කරනවා නකුල පීට්‍රු ඔබට මහා ලාභයක් ඔබට මහා භාග්යක් මේ වගේ බිරිඳක් ලබන්නට ලැබීම. ඒ තරම්ම විශ්වාසවන්ත කාන්තාවක් ඇය ඔබ ජීවත් වුණත් ඔබ ජීවත් නොවුණත් ඇගේ ප්‍රතිපදා පවත්වාගෙන යනවා. ඒ නිසා නකුල පිට්ටු ඔබට මේ මහා භාග්යක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ආකාරයට මේ නකුල මාතා නකුල පිතා දෙදෙනාගේ චරිතය තථාගතයන් වහන්සේ හැම විටම ගෙනහැර දැක්වා පරම විශ්වාසයෙන් යුක්තව මේ ලෝකේ යමෙක් ගිහි ජීවිතය පවත්වනවද ගිහි සැපය නිවැරදිව භුක්ති විඳිනවද ඒ බඳු ආදර්ශවත් අඹු සැමි යුවලක් හැටියටයි මේ දෙදෙනාව මේ බෞද්ධ ඉතිහාසය තුළ ගෙන හැර දක්වා තියෙන්නේ. එමනම් මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන තම තමන් දැනට ගත කරන විවාහ ජීවිතය සමබරව පවත්වා ගන්නටත් ඒ වගේම තමන් අලුතෙන් විවාහ ජීවිතයට ප්‍රවේශ වෙනවා නම් සද්ධාවෙන් සීලෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමබර වෙන සමාන වෙන බිරිඳක් හෝ සැමියෙක් තෝරා ගන්නට තම තමන් බුද්ධිමත් වෙන හැටියටත් මෙත් සිතින් සිහිපත් කරනවා එසේ සමබර ජීවිතයක් ගත කරමින් ගිහි සැපය මනවින් විඳිමින් මානසික තෘප්තිය සහනය සුවය විඳිමින් මේ නිවන් මඟ සඳහා විමුක්ති මඟ සඳහා අවශ්‍ය